ධර්මය ඔබට කලාතුරකින් අහන්න ලැබෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨානෙ සතර සම්මිය ප්‍රධාන වීරිය සතර ඉවිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග තමයි අපි ඉගෙන ගත්තේ. අදත් අපි සත්ත බොජ්ජංග ගැනම ඉගෙන ගන්නවා. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඉගෙන ගන්න ඔබට මේ දහම් වැඩසටහනේ වාසනාව ලැබෙනවා. එතකොට මේ බොජ්ජංග ගැන තවත් ඉගෙන ගන්නට මේ විස්තර කරන්න ඕන කියලා හිතුනේ මේ ධර්මයේ ඉගෙන ගන්නට ලැබෙනවා අඩුයි. හේතුව සාමාන්‍ය මේ බොජ්ජංග ධර්ම කියන ඒවා යෝගාවචරයන් පුරුදු කරන්න ඕන ඒවා. දහම් මඟ පුරුදු කරනකොට සතිපට්ඨානෙ වඩනකොට පුරුදු කරන්න ඕන ඒවා. ඊළඟට ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩනකොට පුරුදු කරන්න ඕනේවා. එතකොට අද කාලේ ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩනවා අඩු නම් සතර සතිපට්ඨානෙ වඩනවා අඩු නම් එවැනි අය අතිශයින් දුර්ලභයි නම් බොජ්ජංග වඩනවා කියන එකත් අතිශයින්ම දුර්ලභයි. එතකොට ඔබ දන්නවා දැන් බණ භාවනාවට නැත්නම් නිවන් මාර්ගයේ ගමන් කරන්නට බාධා පිණිස පවතින නීවරණ පහක් තියෙනවානේ. ඒ සමාධියේ හිත එකඟ කරන්නට බාධා පිණිස පවතින කාරණා පහක් තියෙනවා. ඒකට කියනවා පංච නීවරණ කියලා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණ ගැන සැලකිය යුතු විදිහට අපි දහම් කරුණු කතා කළා ධම්මානුපස්සනා භාවනාව කතා කරනකොට ඒ වගේ දැන් භාවනාවට නීවරණ පහ බාධා කරනවා වගේ නිවනට උපකාර කරන කරුණු හතක් තියෙනවා. මොන භාවනාවට බාධා කරන කරුණු පහක් තියෙනවා. නිවනට උපකාර කරන කරුණු හතක් තියෙනවා. බාධා කරන කරුණු පහ තමයි පංච නීවරණ. උපකාර කරන කරුණු හත තමයි සත්ත බොජ්ජංග. ඒ සත්ත බොජ්ජංගය අපි ඉගෙන ගත්තා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගය කියලා කිව්වේ නිවනට හිත යොමු කරන කෙනා සතර සතිපට්ඨානෙ වඩන කෙනාගේ හොඳට සතිපට්ඨානෙ සිහිය පිහිටනවා. නැත්නම් ඔබ කරන්නේ යම් භාවනාවක් නම් ඒ භාවනාව තුළ හිත පිහිටනවා. සිහිය පිහිටනවා. ඒ පිහිටවන සිහිය විවේකයට විරාගයට නිරෝධයට නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ආනේ සිහියට කියනවා සති සම්බොජ්ජංගය. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමේ. ඒ වගේම තමයි ඒ සිහිය පිහිටනකොට එයා ධර්මතා විමසන්න ගන්නවා. ආනාපාන සතිය නම් ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය විමසනවා. ඇතිවන නැතිවන නීවරණ ධර්මයන්ගේ ස්වභාවය විමසනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් විමසනවා. එතකොට ඒ විමසීමේ ස්වභාවයයි තියෙන්නේ ධම්ම විචේ සම්බොධ්ජංගය. එයත් නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට සීය පිහිටවගෙන නුවණින් විමසනකොට මෙයාට වීරියම උපදිනවා. ඒ ඇති වෙන වීරිය විරිය සම්බොජ්ජංගය. ඊළඟට වීරියෙන් යුතුව මෙහි විදිහට සිහියෙන් හොඳ නුවණකින් වීරියෙන් යුතුව සතිපට්ඨානයේ සිහි පිහිටවනකොට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මෙයාට හොඳට ඇති වෙනවා ප්‍රීතිය. කර ධාම් මාර්ගයේ ගමන් කිරීම තුලින් ඇති වෙන निराமிෂ ප්‍රීතිය ඇති වෙනවා. තුටේ භාවනාව තුළ ඇති වෙන ප්‍රීතිය පීති සම්බුද්ධංගය. එතකොට මේ ප්‍රීතියෙන් යුතුව භාවනා කරගෙන යනකොට කය සැහැල්ලු වෙනවා හිත සැහැල්ලු වෙනවා. අපිට පින්වතුනි සැහැල්ලු බව අවශ්‍යයි. ඕනම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ. ඒක අමාරුයි. ඒකට මෙයා සැහැල්ලු වෙන්න ඕන. ඒකට මෙයා භාවනා අරමුණේ පවා සැහැල්ලු අත්දකිනවා. ඒ මේ කරගෙන යන භාවනාවේ පවා සැහැල්ලුවක් දකිනවා. කයෙන් සිතෙන් සැහැල්ලුයි. පස්සද්ධි සම්බොජ්ජංග. එතකොට සැපසේ ප්‍රීතියෙන් භාවනාරමුණේ හිත පීඨනකොට හිත එකඟ වෙනවා. ඒක සමාධි සම්බුද්ධංගය. ඊට පස්සේ ඒ විදිහට මේ මේ කරුණෝ ඒ බොජ්ජංග පින්වතුනි අඩු වැඩි නැතුව බැලන්ස් කරන්න ඕන. ඒ කියන්නේ සමසේ වඩන්න ඕන. ඒතර බොජ්ජංගයන් සමසේ වඩනකොට ඒ වගේම ධර්මතා මනවින් දකිනකොට සතිපට්ඨානේ මනාව සිහි පිහිටවගෙන යනකොට ඇලින් ගැටින් වලින් දුරු වීමෙන් එහාගේ හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. බොජ්ජංග ධර්මයෙන් සමව පිහිටවන්න පුළුවන් ශක්තිය උපදිනවා. ඇලින් ගැටෙන් දුර වෙන හිතක් උපදිනවා. ආන්නේක උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට දැනට ওই කරුණු ටික අපි කතා කළා. ඊළඟට පින්වතුනි මේ බොජ්ජංග ධර්මියෝ මේ බොජ්ජංග කියන එක දැන් බලන්න සතිපට්ඨානෙන් පටන් ගත්තේ සතිපට්ඨානෙන්. ඊළඟට පින්වත්නි සතිපට්ඨානය කියන්නේ මෛත්‍රී භාවනාව පවා. මෛත්‍රී භාවනාව අයිති අවිහිංසා විතරකේත. ඒතකොට ඒ අයිති ධම්මානුපස්සනාවට. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා අවසන් වෙන්නේ බොජ්ජංග හත වැඩීමෙන් ඒ භාවනා අරමුණේ සිහිය පීඨණ එක සති සම්බොජ්ජංගේටයි තියෙන්නේ. ඒ භාවනා අරමුණේ ඔහු විමසන එක ධම්මවිචේ සම්බොජ්ජංගේටයි තියෙන්නේ. ඒ භාවනා අරමුණේ කරන වීරිය විරිය සම්බොජ්ජංගේටයි තියෙන්නේ. පීතිය පීති සම්බොජ්ජංගේටයි තියෙන්නේ. භාවනා කරගෙන යනකොට අත්දකින නිරාමිෂ ප්‍රීතිය. කායයි සිතයි සැහැල්ලු වීම පස්සද්ධි සම්බොජ්ජංගේටයි තියෙන්නේ. හිත එකඟ වීම සමාධි සම්බොජ්ජංගේටයි තියෙන්නේ. මේ බොජ්ජංග හත සමවිෂම නොවන විදිහට සමසේ වඩනකොට මේ ඔහු ලෝකයේ ගැන ඇතිවන මධ්‍යස්ථ භාවය උපේක්ෂා සම්බොජ්ජංගේයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන බඹ විහරණ භාවනා තුල පවා බොජ්ජංගය වඩන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයාට. හැබැයි මේ බ්‍රහ්ම විහාර භාවනාව තුල බොජ්ජංග වෙදෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ සතර සතිපට්ඨානයේ සීහ පිහිටවන කෙනාට මෛත්‍රී භාවනාවෙනුත් බොජ්ජංග වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගිනවා. සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගිනවා වගේ තමයි කිව්වා. නිවන ලැබෙනවා කියන්නේ නිවන අත්දකින්න ලැබෙනවා කියන්ට පෙර නිමිත්ත තමයි කිව්වා සප්ත බොජ්ජංගය. සප්ත බොජ්ජංගය. බොජ්ජංග හත තමා තුළ හොඳට වැඩිගෙන යනවනම් ඒක අරුණැල්ල වගේ හිරු නැගෙනවා. එහෙනම් නිවන Tamanට පසක් කරගන්න පුළුවන්. එහෙනම් මේ බොජ්ජංග කියන්නේ සුළු කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යා පායන්ට කලින් අරුණ නැගෙනවා. ඒ වාගේ බොජ්ජංග ධර්මය උපදින්ත කලින් බොජ්ජංග ධර්මය සත්ත්ව බොජ්ජංගය Tamanට ඉපදෙයි කියන්ට පෙනෙන අරුණැල්ලක් තියෙනවා කියෝ. එහෙනම් ඔයාලට පුළුවන් නම් හිතන්න හිතෙනවා නම් මා මට සත්පුජ්ජංගය වඩන්න පුළුවන්ද කියලා එහෙම පුළුවන්ද කියලා බලන්න පෙර නිමිත්තක් තියෙනවා ඒක ඔයාලට තියෙනවා නම් Tamante සත්ත්ව බොජ්ජංගය වඩන්ට එයාට මේ මාවතට පිවිසෙන්න පුළුවන්. මොකද්ද ඒ පෙර නිමිත්ත? කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව සත්පුරුෂයන් ඇසුරු කරන බව තියෙනවා නම් ඒකම තමයි කිව්ව බොජ්ජංග හත වැඩෙන්න පෙර නිමිත්ත. හිරු උදාවෙන්ට කලින් අරුණ නැගිනවා වගේ. හිරු උදා වෙන්න කලින් අරුණ නැගිනවා වගේ පෙර නිමිත්තක් කිව්වා. මේ බොජ්ජංග හතට සත් කල්යාණ මිත්‍රයා මුණ ගැහිම. මේ ලෝකේ යම්තාක් සත් බොජ්ජංගයෝ වෙදුවනම් යම් කෙනෙක්. ඒ සියලු දෙනාටම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණ නිසා දැන් අද බොජ්ජංග ධර්මයේ වැඩිම පසක ලැබේවා. මම මේ බොජ්ජංග ධර්ම ගැන ධර්ම දේශනා කරන්නේ ඔබ බොජ්ජංග ධර්මය ගැන ධර්මය අහන්නේ අපි කාටවත් සත්පුරුෂයෙක් මුණ ගැහුණ නිසා. ඒ නිසා පිවිතුරු නිවන් මඟ අහන්ත ලැබෙන්නේ සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච නිසා. ඒ නිසා බාහිර වෙන සාධකයක් නැහැ කිව්වා මේ බොජ්ජංග වෙදෙන්ට කල්යාණ මිත්‍ර ඇසුර තරම්. සත්පුරුෂ ඇසුර තරම්. කල්යාණ මිත්‍ර ඇසුර නැති වුණොත්, සත්පුරුෂ ඇසුර නැති වුණොත් බොජ්ජංග ධර්මියෝ හතම තමා තුළින් විනාශ වෙනවා. නිවන් මාර්ගයේ ගමන් කරන්න තියෙන උපකාරක ධර්ම ඔක්කොම නැති වෙනවා. ඒකයි කියන්නේ අසත්පුරුෂ ඇසුරකට යන්න එපා. පාපී මිත්‍ර ඇසුරකට යන්න එපා. කුසල් දහම් වෙනසෙනවා. මේ ගුණ ධර්මිය වෙනසෙනවා. අහන්නම් වාලේ බනහන්නත් එපා. තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් අහන්න. ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් අහන්න. නිකං විහිළුවෙන් තහලුවෙන් ඕපදූප වලින් ජීවිතේ පුරවගෙන බණ ඇහුවා කියලා ලාමක සතුටක්. තමාම තමා රවට්ට ගන්න එපා. මමත් බණ ඇහුවා කියලා තමාම තමා රවට්ට ගන්න එපා. එතකොට පින්වතුනි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න බාහිර සාධකේ. තමන්ට බොජ්ජංග ධර්මය හත වැඩෙනවා කියන්ට පෙර නිමිත්ත තමා තුළමත් වෙනවා. සූර්යා පායන්ට කලින් අරුණ නැගිනවා වගේ. කුමක්ද? ඒ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිෂ මනසකාරය කියන එක තියෙන්න ඕනේ තමා තුළ. දැන් පින්වතුනි, මේ යෝනිෂ මනසකාරය කියන එක හරි පුදුම සාගත එකක්. ඒක නැත්තම් ආයේ බන කෝටියක් වුණත් වැඩක් නැහැ. දැන් ඒක මට මතකයි යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා. දැන් අපි කෑමක් කනකොට ඒ කෑම දාගන්න භාජනයක් ඕන. ඒ දෙන භාජනේ ගන්න අත් දෙකක් ඕන. අතින් තමයි අපි මේක කන්නේ. එතකොට ඒ අපිටම කතාවක් කෙනෙක් අරන් බෝලයක් දානවා. ඒ බෝලේ අල්ලගන්න අපිට අත් දෙකක් ඕන. ඒකෙන් තමයි අපි මේ බෝලේ අල්ලගන්නේ. ඒ වගේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ලැබෙනකොට ඒක අල්ලා ගන්න අත් දෙකක් ඕන. ඒ අත් දෙක තමයි යෝනිසෝ මනසිකාරය. බුදු කෙනෙක්ගේ ධර්මය ගන්න වාජනේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට කොච්චර ලැබුණත් තමන්ගේ වාජනේ හැටියට තමයි ගන්න පුළුවන්. එතකොට කෑමක් තිබ්බට කන්න අත් දෙකක් නැත්තම් පිළිගන්න අත් දෙකක් නැත්තම් අරෙන් බෝලයක් දානකොට අල්ලන්න අත් දෙකක් නැත්තම් ඒකෙන් කිවෙදිලා යනවා ඒ වගේ යෝනිසෝ මනසකාරය නැත්තම් ඔයේ කන් හරහා යනවා මේක යෝනිසෝ මනසකාරය තියෙන කෙනා තමයි ඒක හරියට ගන්නෙ ආ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ඒ යෝනිසෝ මනසකාරයේ පිනට උපදින් යෝනිසෝ මනසකාරය කියන එක බලෙන් දෙන්න බෑ කියන්නේ දහං කරුණ හරියට අරන් විමසන්න පුළුවන්කම. ඒක මිනිසයා තුල පිහිටන දුර්ලභම හැකියාවක්. යෝනිසෝ මනසකාරය. හරියට මේක කරන්න පුළුවන් බව. සිහි කරන්න පුළුවන්කම මානසිකාර කරන ගතිය හැම කෙනා තුළම තියෙනවා. ගවයගේ තියෙනවා. සතා සිව්පාවගේ තියෙනවා මානසිකාර කරන්න පුළුවන්කම. ඒකනේ ආවල් ගහේ කිඩියක් තියෙනවා. ඔක මං කඩා ගන්න ඕන, පැන ගන්න ඕන. ආවල් මිනිස්සෙක් ඇති නිලුම් මල් මිටක් තියෙනවා මම පැනලා ගිහිල්ලා ඔක අරන් යන්න ඕන කියලා වඳුරක් කල්පනා කරන්නේ. මානසිකාරී තියෙනවා. ඊළඟට ඔය පුහුණු කරන පොලිස් බල්ලෝ එහෙම පුහුණු කරනවා බලන්න. එතකොට කියන කියන දේ කරන සත්තු පුහුණු කරනවා කියන කියන දේ කරනවා. නයි නටවන්න පුරුදු කරනවා වඳුර නටවන්න පුරුදු කරනවා. අලි නටවන්න පුරුදු කරනවා. ගිරව් කතා කරන්න පුරුදු කරනවා. එතකොට ඒ අය ඒවා ගන්නෙ මානසිකාරයෙන්නේ. යෝනිසෝ මානසිකාරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒක බුදු කෙනෙක්ගේ ධර්මයේම තියෙන්න ඕන. ඊ යෝනිසෝ මානසිකාරය කියන එක විවෘත වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තමයි විතරයි. ඒක වෙන කිසිම ධාමකට වැඩ කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි වැඩ කරන්නේ. අභ්‍යන්තරයේ තිබ්බොත්. දැන් ඇහැ රූපයක් ඉදිරියේ විතරමනේ වැඩ කරන්නේ. කන ශබ්දයකට විතරමනේ වැඩ කරන්නේ. නාසයේ ගඳ සුවඳකට විතරමනේ වැඩ කරන්නේ. දිව රසයකට විතරමනේ වැඩ කරන්නේ. කය පහසකට විතරමනේ වැඩ කරන්නේ. ආන්නේ වගේ තමයි බුදු කෙනෙක්ගේ ධර්මයට විතරමයි වැඩ කරන්නේ යෝනිසෝ මනසිකාරය. පුදුම සාගත දෙයක් ඒක. ඒ යෝනිසෝ මනසිකාරය තමා තුළ තමන් පුරුදු සංසාරේ පුරුදු කරපු දේවල් නුවණින් කල්පනා කරපු දේවල් රැස් කරගත්ත පින රැස් කරගත්ත පින හරියට බලපාන යෝනිසෝ මනසිකාරයට. දැන් යෝනිසෝ මනසිකාරයේ දෙන්න මේ තුන් ලෝකයේ අතිශයින්ම දක්ෂම කෙනා සාරිපුත්‍රයන් වහන්සේ. අවුරුදු 3ක් සංජය කියන පිරිවෙජ්ජා ළඟ ඉඳලා ජීවිත අවබෝධය කියන එක මාත්‍රයක් නැහැ. නෑ ඉතින් සියොන් සමාස්කාරය තියෙනවා නෑ ජීවිත අවබෝධයේ මාත්‍රයක් නැත්තේ. ඒක වැඩ කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයට විතරයි. අස්සජී තෙරුන් වහන්සේ මුණ ගැහුණා. අස්සජී තෙරුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාංගතෝ ආහ ඔන්න ඔය පද දෙක විතරයි කියේ. සෝතාපන්න වුණා. වැඩ කළා යෝනිසෝ මනස්කාරය. තප්පරේද වැඩ කළා. කලින් plan කරලා තිබ්බද යෝනිසෝ මනස්කාරය හදාගෙන තිබ්බද? ඒ විලාහට වැඩ කළානේ. ඊළඟට කෝලිත පිරිවැජියට ගිහිල්ලා කිව්වා "යේ ධම්මා හේතුප්පබවාතේ සංහේතුත්තාගතවාහ" තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ ඒ ගාථාව කියනකොටම කෝලිතයන් සෝතාපන්න වුණා අන්න යෝනිසෝ මනසිකාරය හරියට මේ ධර්මයෙන් ගන්නවා ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ කියන එකේ කලඳක්වත් කලඳක්වත් තියෙන්න ඕන මේ බණ ටිකක් උනත් තේරුම් ගන්න ඒ යෝනිසෝ මනසිකාරයේ නැත්තම් අහන බණ ඔහි යනවා ඔහේ යනවා. මේක යෝනිසෝ මනසිකාර සත්පුරුෂ ඇසුර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ බලෙන් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරේ බලෙන් දෙන්න බෑ. ඒක තමාම උපද්දව ගන්න ඕන. මේ ධර්මයේ හරියට කල්පනා කරන්න පුළුවන් බව. කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන් බව. ඒ ධහමේ අර්ථයටම කල්පනා කරන්න පුළුවන් බව තමාම කරන්න ඕන. මේ ලෝකේ බාහිරින් දෙන්න බැරි එකම දේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් අල්ලගන්නා වූ මේ ඒ ධම් අපි කියනකෝ යෝනිසෝ මනසිකාරයෙන් පංච උපාංශකන්දේ විමසන්නේ. ඒ මානසිකාරයෙන් අල්ලගන්න කාරණාව තමයි ප්‍රඥාවෙන් සිදින්නේ. යවමිටියක් අතට අරගෙන දෑකැත්තේ සිඳිනවා මෙහෙම ගුලි කරගෙන මෙහෙම සිඳිනවා. ඒ වගේ මානසිකාරයෙන් ඉස්සෙල්ලා අරමුණ අල්ලන්න ඕන. අල්ලගෙන ප්‍රඥාවෙන් සිඳින්න ඕන. යෝනිසෝ මානසිකාරය කරනකොට තමයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ. පටිච්ච සමුපාදයේ බුදුරු මේ සිහි කරපු විදිහ තියෙනවනේ. යෝනිසෝ මානසිකරෝතෝ පඤ්ඤාය අபிසම්බුද්ධති. මම යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. අපි කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයයි අපි කරන්න ඕනේ අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. ඉතින් ඒ නිසා මේ කරුණු ඉතින් ওই විදිහට දහම් කරුණු ටිකක් මම සිහිපත් කළේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය හරි උපකාරයි. බුද්ධංග ධර්මයේ වැඩෙන්න. එහෙනම් සතර සතිපට්ඨානෙ හිත පිහිටව ගන්නත් සත්පුරුෂ ඇසුර ඕන යෝනිසෝමනස්කාරය Tamanට ඕන. අද මම කල්පනා කළා මේ බොජ්ජංග ධර්මියොත් හට ගන්නා වූ නැති වෙන්නා වූ ධර්මතාවය. සංකතය. මේ ලෝකේ සංකත ධර්ම වලින් අග්‍රම දේ තමයි නිවන් මාර්ගය. හේතුඵල ධම නාටකයක් දේවල් අතර අග්‍රමදී තමයි නිවන් මාර්ගය. සංකතයි. මේ ලෝකේ අසංකතයි කියලා කියන්නේ නිවනට. එතකොට මේ සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ඊති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග හටගන්ටත් නූපම් බොජ්ජංග හටගන්ටත් උපන්නව බොජ්ජංග වඩා වර්ධනය වෙන්නත් හේතු බලපානවා. අන්නේ හේතු ටික අද කියලා දෙන්න ඕන කියලා තමයි කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ පංච නීවරණ නිවනට බාධා කරන කරුණු පහක් ඇති වෙන නැති වෙන හැටි වදාලා. ඒක අපි ධම්මානුපස්සනාව ඉගෙන ගත්තා. නිවනට උපකාරක ධර්ම බොජ්ජංග වලට ආහාර මොනවද කියලා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග සංයුත්තේ ආහාර සූත්‍රය වදාළා. ශීයතාපි භික්ඛවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආයං කායෝ ආහාරට්ඨිතිකෝ ආහාරම් පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති මේ කය ආහාර නිසා හටගත් දෙයක්. ආහාර නිසා තියෙන දෙයක්. ආහාරයෙන් සැදුම් ලද්දයක්. ආහාර නැත්තම් මේ කය තියෙන්නේ. මේ ශරීරයේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. කෑ කන්නතුන් හිතියොත් තීදි කියලා බලන්න ගඟක්. ඇත්තටම අපි මේ ලස්සනයි ලස්සනයි කියවට මේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. හේතුඵල ධමයක්. මේ ශරීරේ මගේ මගේ කිව්වට ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ ආහාර නැත්තම් මැරෙනවා. කෑම බීම නැත්තම් මේ ඇඟ මැරෙනවා. කන්නේ බොන්නේ නැති වුණොත් කමේ ශරීරයේ ආහාර නිසාම ගබඩා වෙච්ච ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. අවසානයේ කය පවත්වා ගන්න උසුම ගන්ත ශක්තිය ශරීරේ නැති වෙලා. එහෙම මැරිලා යනවා. ආරණ නැතිවීමෙන් කී කෝටියක් මේ ලෝකෙ මැරෙනවද? ආහාර නැතිවීමෙන්. එතකොට මේ ශරීරයේ තියෙන්නේම ආහාර ප්‍රත්‍යයෙන් ආහාර නැතිවීමෙන් මැරෙනවා. ඉතින් ඕනම කෙනෙක් තනියෙන් චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉතින් මම කිය යෝනිසමනසිකාරය වුණ කියලා. ඔන්න බනපදය. බනපදේ තමයි ආහාර ප්‍රත්‍යයෙන් මේ ශාරීරියේ තියෙන ආහාර නැතිවීම නැති වෙලා යනවා. කියන එක තමයි බනපදේ. යෝනිසමනසිකාරය කියන්නේ තමන් කල්පනා කරන්න ඕන. තමන් කල්පනා කරන්න ඕනේ ඇත්තද මේක කියලා. නිකමට කල්පනා කරන්න. මේ ආහාර නිසා මේ රෝම කූපේ පවා තියෙන. ආහාර නැතිවීමෙන් මැරිලා යනවා. දරු කලලේ මව් කුසේ හටගත්තට පස්සේ ඒ දරු කලලේ අම්මගේ පෙකණියත් එක්ක සම්බන්ධ වෙනවා. පෙකණියෙන් මවගේ ශරීරය හා සම්බන්ධ වෙලා මව කන බොන දේෙන් අර නෝපන් දරුවා ආහාර ප්‍රත්‍යයෙන් කලලේ වැඩෙනවා. එළියට ආපු නැති දරුවා බඩේ ඉන්න දරුවා පෙකණිය හරහා මවට සම්බන්ධ වෙලා මව් කන බොන දේෙන් දරුවා යැපෙනවා. ඒත් ආහාර ප්‍රත්‍යයෙන්. දරුවා ඉපදුනාට පස්සේ කෑස් දාගෙන අදාගෙන උපදින්නේ. ওই කටට අනිවාර්යෙන් මව්ගේ මව්ගෙන් එරෙන කිරි ටික පොවන්න ඕන. ඒ දරුවාටත් මේ ලෝකෙට කෑම ඉල්ලගෙන බීම ඉල්ලගෙන දරුවා උපදින්නේ. ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අවසානයේ මේ කය දුර්වල දුර්වල දුර්වල වෙලා කණ්ඩත් බැරි විදියට බොණ්ඩත් බැරි විදියට දිරලා ගිහිල්ලා මේ ශාරීරික විනාශ වෙලා යනවා. දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ ශාරීරික ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. මේ ආහාර නිසා තියෙන ඇඟක් හේතුඵල ධම නිසා තියෙන ඇඟක් තමයි මම මගේ මගේ ආත්මය කියලා අපි අල්ලාගත්තේ. ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන් තියෙන ශරීරයකම තමයි ආස්වාස් ප්‍රාස්වාස තියෙන්නේ. මේ උසුම රැල්ලත් මම මගේ මගේ ආත්මය කියලා අල්ලගෙන අවසාන මොහොතේ උසුම ගන්ට තටමන තටමිල්ල අවසාන උසුම ටික ගන්න අවසානයේ පරාජයටපත් වෙලා උසුම රැල්ල හොස් ගාලා යනවා ආයෙ ගන්න බෑ හැරෙනවා මම මගේ මගේ ආත්මය කියලා හිතුවට මේවා අනිත්‍ය දේවල් වෙනස් වෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් මේ සොසැඳි පිරීලා තියෙන මේ කය සොසැඳි කියන වචනයක් දාන එකත් හොඳ නෑ වගේ කුණප කොට්ටාසයන්ගෙන් පිරුණු මේ කය ආර ප්‍රත්‍යයෙන් තියෙනවා වකුගඩුවත් ආහාර ප්‍රත්‍යයෙන්, දලඹුවත් ආහාර ප්‍රත්‍යයෙන්, පෙනහලුත් ආහාර ප්‍රත්‍යයෙන්. පිට සෙම සැරව මේ ඔක්කොම ආහාර ප්‍රත්‍යයෙන්. කෑම නැත්තම් මේ මොකවත් නැහැ. අපේ කය මේ දක්වා වැඩුණේ මොකෙන්ද? කෑමෙන්. අපි මේ අතපය දික් කළ හැදුවද? එහෙම නැත්නම් වෙන වෙන මේවා කළාද? කෑමෙන් මේ தත්ත්වයට ආවේ. කෑම අඩු වැඩි වීමෙන් ගිලන් වෙනවා. රෝගී වෙනවා. ආහාර විෂම වීමෙන් මැරිලා යනවා. කටෙන් කන්න බැරි වුණොත් ශේලයින් දීලා හරියඟට ආහාර ඇතුල් කරනවා. එහෙමත් බැරි වුණොත් බට ගහලා ජූස් කරලා හරියඟට දානවා. ආහාර. ඒසා ආහාර ප්‍රත්‍යයෙන්ම මේ ශරීරයේ තියෙන ඒ නිසා තමයි සමුදේ වය දකින්න උට කායानुපස්සනාවේ ආහාර නිසා කය හටගන්නේ ආහාර නැති වීමෙන් කය නැති වෙනවා කියන ඒ සමුදේ වය කල්පනා කරනවා. ඊටුර වින්වත්නි දැන් පැහැදිලිනේ මම මේ පැහැදිලි කරන්න හැදුවේ උපමාවක්. මේ කය තියෙන්නේ ආහාර නිසා කියලා. ඒවමේව කෝ භික්කවේ සත්ත බොජ්ජංග ආහාරත්තිතික ආහාරම් පටිච්ච තිත්තන්ති අනාහාර නොතිත්තන්ති කය ආහාර නිසා තියෙනවා වගේ මේ බොජ්ජංග හතත් ආහාර නිසා තියෙන්නේ කුමක්ද ආහාරය මේ බොජ්ජංග වලට ආහාර නැති වුණොත් ඒ බොජ්ජංග නැති වෙනවා කෝච භික්කවේ ආහාරෝ කුමක්ද පින්වත්නි ආහාරය පින්වත් මහණෙනි ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා නෝපං සති සම්බොජ්ජංගේ උපදින්තත් උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවසින් වැඩි යන්ට කුමක්ද ආහාරය අත්ති භික්ඛවේ සති සම්බොජ්ජංග බොජ්ජංගත්තානියා ධම්මා තියෙනවා පින්වත් මහණෙනි සති සම්බොජ්ජංගේ ඇතිවෙන කරුණු තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ ඒ කෙරෙහි යෝනිසෝ මානසිකාරය ගොඩාක් වැඩි කරනවා අයමාහාරෝ අනුපන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය මේකමයි ආහාරයෙන් නෝපන් සති සම්බොජ්ජංගේ උපදින්ට උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවසෙන් පිරිපුන් වෙන්න. ඒතකොට පින්වත්නි මොකද්ද කියපු කාරණාව සත් සම්බොජ්ජංගේ හටගන්න කාරණා මොකද්ද? තියෙනවා සති සම්බොජ්ජංගේ ඇතිවන කරුණෝ. ඒ කෙරෙහි යෝනිසෝ මනසිකාරය බහුල කරන්න ඕන. එතකොට මේක අටුවාටිකාවල විස්තර කරනවා නොයේ කරුණු හැටියට. පුංචි පුංචි කරුණ පවා විස්තර කරනවා. ඉතින් මම හිතුවා මේ ගොඩාක් කරුණු යෝගාවචරයන්ට අතිශයින් උපකාරයි. නමුත් අපි ධර්මයේ ඉගෙන ගන්න පිරිසක් විදියට සිත පහදවා ගන්න පිරිසක් විදියට මූලික කරුණු ටික අපි ඉගෙන ගමු. ඒ තමයි පින්වත්නි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න මූලිකම කරුණු ටිකක් තමයි මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම. සතර සතිපට්ඨාන භාවනා ක්‍රම තියෙන ආනාපාන සතිය ඊළඟට ඉරියාපතේ සති සම්පජඤ්ඤය අසු භාවනාව ධාතු මනසිකාරේ නව සීවිතිකය වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේ වගේ භාවනා තම තියෙනවා ඒ භාවනා අරමුණු නිතර නිතර මානසිකාර කිරීම සති සම්බොජ්ජංගේ උපදින්ට හේතුවක් උපකාරක දෙයක් ආහාරයක් ඊළඟට තමයි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන එක අනිවාර්ය හේතුවක්. සිහිය පිහිටවන අය ඇසුරු කිරීම. සිහියෙන් ඉන්න අය ඇසුරු කිරීම. සිහියෙන් ඉන්නේ නැති බාල ජනයා බැහැර කිරීම. අසීයෙන් ඉන්න කෙලතොළු වෙලා ඉන්න පිරිස හිමීට ආශ්‍රයෙන් මගහරින්න ඕන කියනවා බොජ්ජංග වඩන කෙනා. ඒකෝර මේවත් එක්ක මට කල්පනා වුණේ බුදුරජාණන් වහන්සේ කාලේ බැලූ බැලූ අත සංඝයා සමාධිය වඩනවා. ගමන් කරන්නේ සීයෙන්. තියෙන පියවර සීයෙන්. කතා කරන වචනේ සීයෙන්. ඇසෙන්නේ ධර්මය, දකින්නේ බුදුරජාණන් වහන්සේ. කොච්චරනම් මාර්ගයේ ප්‍රතිපදා වේගෙන් ශ්‍රාවකයන්ට වැඩෙනවද? වේගෙන් වැඩෙනවද? අත සතිපට්ඨාන ගැන කතා කළොත් කියන ඕවා කටින් කියලා හරියන්නේ නැහැ. ওই කීවා කීවා ඉඳලා හරියන්නේ නැහැ. මේක තියෙන පුරුදු කරන්න කියනවා. ලප්තනම ලොප් කරනවා. සතිපට්ඨාන කතාවත් ඕවා ගිහින් හරියන්නේ නැහැ. ඕවා අද කාලේට ගැඹුරු වැඩි. මේ අද කාලේ මේවා හරියන්නේ නැහැ කියලා ලප්තනම ලොප් කරනවා. එහෙම ලොප් කරපු ගමන්ම එයාට මාර්ග ප්‍රතිපදා මේ මෙතනම නැති වෙලා යනවා. ඒ නිසා සිහියෙන් ඉන්න උපකාර කරන යහළුවෝ ඉන්න ඕන. ඇසුර කොච්චර බලපානවද සති සම්බොජ්ජංගේට. ඒ නිසා සති සම්බොජ්ජංගේ දියුණු කරනු කැමති කෙනෙක් ඉන්නවනම් සිහිය පිහිටන කරුණු නිතර මනසේ කර කරන්න ඕන. ඒ වගේම සිහියට උපකාරක වෙන දහම් කරුණු නිතර අහන්න ඕන. සිහියට උපකාර කරන සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ඒ වාගේ උපකාරක ධර්ම තියෙන කොට මානසිකාරය තමන්ගේ බහුල වෙනකොට සතියට අනවා. සති සම්බොජ්ජන්ගේ උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජන්ගේ දියුණු වෙවි යනවා. කෝච බික්කවේ ආහාරෝ අනුපන්නවාස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නාස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. උපන්නා නෝපන් ධම්මවිචේ සම්බොජ්ජංගී උපදින්ටත් උපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වෙදී යන්ටත් මොකද්ද ආහාරය? කොහොමද ඒක උපදින්නේ? අත්ති භික්කවේ කුසලා කුසලා ධම්මා පින්වත් මහණෙනි කුසල් අකුසල් කියලා ධර්මිය තියෙනවා. සාවජ්ජානවජ්ජහ ධම්මා. හරි වැරදි කියලා ධර්මියෝ තියෙනවා. හීන පනීතා ධම්මා. හීන ප්‍රනීත ධර්ම තියෙනවා. කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. හොඳ නරක කියලා ඒ ධර්මියෝ තියෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සව ධම්මචේ සම්බුද්ධංගස් උපාදාය. ඒ ගැන යෝනිසෝ මනසිකාරය බහුල කරනවා. එතකොට නූපන් ධම්ම විචේ උපදිනවා උපන්නා වූ ධම්ම විචේ බොජ්ජංගි වෙලෙනවා. මේ හොඳ නරක කියන එක තේරුම් ගන්න එක කොච්චර ಉಪකාරද. මේවා හරි මේවා වැරදි. ඊළඟට මේවා යහපත් මේවා අයහපත් මේවා හීන දේවල් මේවා ප්‍රණීත දේවල් කියලා. දැන් මාර්ගයේ වැඩිම ප්‍රණීත දෙයක්. මේ කයට ඇලීම, රාගය ඇති කිරීම, කාමයෙන් පීඩා විඳින එක, නීවරණ වලින් බැටකන එක, පංචකාමයේ විඳින ඒවා හීන දේවල්. ඒකෝට හීන දේවල්, හීන දේවල් විදිහට දැනගන්න ඕන, ප්‍රණීත දේවල්, ප්‍රණීත දේවල් විදිහට දැනගන්න ඕන. කුසල් අකුසල් දැනගන්න එක ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙදෙනවානේ. අපාය විස්තර අහන එක, දිව්‍ය ලෝකේ විස්තර අහන එක එතකොට මේ පින්පවුල විස්තරහනකින් ධම්මවිචේ බොජ්ජංගේනේ වැඩෙන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු නොසේවනය නොකළ යුතු ධර්මය ගැන හිතට එන්නේ. මේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන අහන එකෙන් විමසන එකෙන් තේරුම් ගන්න එකෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේනේ වැඩෙන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ මේවා. ඒකෝනේ මේ විදිහටයි මාර්ගය වඩන්නේ මේ විදිහටයි මාර්ගය නොවඩන්නේ කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ සාවජ්‍ය අනවජ්‍ය කරුණු ගැන හොඳට විමසන්න ඕන. හොඳ නරක හිතට ඇතිවෙන කෙලෙස් ගැන විමසන්න ඕන. මොනවද මේ හිතට ඇතිවෙන කෙලෙස් කොහොමද දුරු කරන්නේ කොහොමද වීරිය කරන්නේ හොඳට විමසන්න ඕන. භාවනා කරද්දී කොහොමද මුලා නොවෙන්නේ? හරි බණක් තේරුම් ගන්නත් නුවණ තියෙනවා. එතකොට මෙයා විමසා විමසා යෝනිසෝ මනස්කාරය බහුල කරනවා. මේවා තේරුම් ගන්න. අන්න යාට නෝපන් ධම්ම විචේ උපදිනවා. උපන්නා වූ ධම්ම විචේ සම්බුද්ධංගේ වැඩෙනවා. මේකට තවත් උපකාරක ධර්මයක් තමයි කල්යාණ මිත්‍රයා. ඊළඟට තමයි කුසල් අකුසල් පින්පව් යහපත් අයහපත් දේ ගැන කියලා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. පින්පව් කුසල් අකුසල් යහපත් අයහපත් දේවල් ගැන කතා කරන ධර්මයේ නිතර අහන්න ඕන. ඒතකොට තමයි මානසිකාරය හැදෙන්නේ හිතේ. නැත්නම් අපිට තනියෙන් මේක කරගන්න බෑ පින්වත්නි. අපි අපේ ධර්ම තේරුම් ගන්න ඕන. ජීවිතේට දැන් අපිට ලුක් ස්වාමීන් වහන්සේ නැමැති සත්පුරුෂයාණන් වහන්සේ අපේ ගුරු දෙවිඳු අපිට මුණ ගැහුන් නැත්නම් මුළු ජීවිත කාලෙටවත් බොජ්ජංගයෝ ගැන මෙවැනි වචනයක් නම් අපෙන් පිට වෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර ඒ දහම් කතාව හොඳ නරක පින්පව් කුසල් අකුසල් මාර්ගයේ අමාර්ගයේ පෙන්වා දීමේ දහම් කතාව අපට නොඇසෙන්න ඔබටවත් මේ බණපදේ අහන්න ලැබෙන්නේ නැහැ එහෙනම් ධම්මවිචේ සම්බුද්ධංගය ධර්මයේ නුවණින් විමසන කුසල ලක්සල් යහපත් අයහපත් සේවනයේ කළ යුතු නොකළ යුතු හීන ප්‍රනීත දේවල් ගැන හොඳට හිත මානසිකාර කරන්න උපකාරක දෙයක් තමයි සත්පුරුෂ ඇසුර දහම් කතාව. අනිත් එක තමයි මුලා වෙන කතා කියන අවිද්‍යාවට අපි හෙළලා දාන සංසාරයට අපි හෙළලා දාන අපි වැදලා දාන පාප මිත්‍ර ඇසුර දුරු කරන්න ඕනේ. එයාගේ ඇසුරෙන් ඈත් වෙන්න ඕන. හොඳ දහම් කතාව තියෙන අය ඇසුරු කරන්න ඕන. නැත්නම් අපේ ජීවිතේ විහිළුවෙන් ඉවර වෙයි. අපේ ජීවිතේම කුණු හරපයක් වෙයි. අපේ ජීවිතේම හිණාවක් වෙයි. උසුළු ඉසුළු විසුළු නෝන්ජල් හිණාවක් වෙයි. අපි අපිටම උච්චම් කරගන්න තැනටපත් වෙයි. අවසානයේ හිස්සතෙන් මෙල්ලෙයි. ඔබගේ ජීවිතය අතිශයින් වෙනස් කරයි සත්පුරුෂ ඇසුරණ. කල්යාණ මිත්‍ර ආශ්‍රය. උතුම් ගුරුවරු ඇසුරු කරන බව. දහම කතා කරන අය ඇසුරු කරන බව. ඔබගේ ජීවිතය ගොඩාක් සූපත් කරනවා. බොජ්ජංග ධර්මයේ උපදිනවනේ බාහිර කරුණුත් එක්ක. හැබැයි ලැබෙන දේවල් නැවත බහුල යෝනිසෝ මනස්කාරය බහුල කරන්න ඕන. දැන් ධම් දේශනාවකින් වුණා තමන්ගේ හිතට ලොකු අර්ථයක් ගියා නම් ඒක නැවත අහන්න ඕන. ඒක ස්ථාවර කරගන්න ඕන. දැන් මේ බණ ඇහුව ඉවරයි. මේ බණ ඇහුව ඉවරයි. මේ බණ ඇහුව ඉවරයි. පත්තර කියවන්නා වගේනේ. නැවත නැවත අහලා මේක හොඳට මනස්කාර කරගන්නවා. ඔන්න ධම්මවිචේ බොජ්ජංකී උපදින හැටි. ඊළඟට අපි බලමු කොහොමද වීර්ය සම්බොජ්ජංගය උපදින්නේ කියලා. කෝච භික්ඛවේ ආහාරෝ අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය. උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණිය. නෝපං විරිය සම්බොජ්ජංගේ උපදින්ටත් උපන්නා විරිය සම්බොජ්ජංගේ භාවනාව වශයෙන් පරිපූර්ණත්වයටපත් වෙන්නත් කො මොකද ආහාරේ? අත්ති භික්ඛවේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු. පින්වත් මහණෙනි, තියෙනවා ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ඒ කියන්නේ යම්කිසි කුසලයක් ආරම්භ කරන්න අපේ වීරියක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්න වීරියක් තියෙනවා. ඒ කටයුතු අවසන් කරන්න වීරියක් තියෙනවා. අවසාන කරාගෙන යන්න. තත්ත්ව යෝනිසෝ මනසිකාර බහුලීකරෝ අන්න ඒ කරුණු නිතර නිතර හිතන්න ඕන. යෝනිසෝ මනසකාරය කරන්න ඕන. නිතර නිතර හිතන්න ඕන. වරක් හිතලා හරියන්නේ ආයම ආහාරෝ මේකමයි ආහාරය. නෝපං වීරිය උපදින්නත් උපන්නාව වීරිය භාවනා වශයෙන් වැඩෙන්න. ආරම්භක ධාතු කියලා කියන්නේ වීරියේ ආරම්භය මුලැමැදාග කියලානේ කියන්නේ. මේ යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්න තියෙන වීර්ය. අපි කියමු සතර සතිපට්ඨානේ යෙදෙන්න ඕගේ යම් වීර්යයක් තිබ්බනේ. සතර සතිපට්ඨානේ දියුණු කරගන්න ඕගේ වීර්යයක් තිබ්බනේ. අවසානයක් කරා යන්න වීර්යය තියෙනවනේ. ඒ වීර්ය යෝනිසෝ මනසකාරය කරනවා. ඒකට තියෙන ආහාර. ඔහු නිතර සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. මේ ආරම්භක ධාතු, නික්කම ධාතු, ඒ කියන්නේ නැත්තම් අපි කියමු මහණ වුණා කියලා. මහාන gedirin දහත්පුරුෂ ඇසුර නිසා තමයි ඔන්න හැම දෙයක්ම අත්හැරලා මහාන වෙන්න එන්නේ. සමහර මහාන වෙන්න ආවට පස්සේ සැහැල්ලු වෙනවා යා. අර gedirin ඉඳලා තිබ්බ වීරිය එහෙම නැති වෙනවා. එතකොට ආයෙ අර සත්පුරුෂයන්ගේ කතාව අහන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පටන් පැවතගෙන ඉන්න ශ්‍රාවකයෝ නේද? මේ ඒ රහතන් වහන්සේලා සිහි කළ මිනිසු දෙන දාන නේද වළඳන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ හිස් විදිහට ගෙවන්න හොඳ නෑ නේද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැවිදි වෙලත් ඔබ වහන්සේලා අනුගමනය කරන්නේ නැත්නම් මේවා කරන්නේ කවුද? මේ බෞද්ධ ශාසනය ඉදිරියට පවත්වා ගන්න නැතුව මේ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වෙයි. මෙතනින් ඉවරයි. මේ බුද්ධ ශාසනයේ ධර්මයේ වැඩිම මෙතනින් නැති වුණොත් ආයේ මෛත්‍රී බුද්ධ ශාසනය පොළොව යොදුන් හතක් වැඩෙන්න ඕන. මේ අපේ හිටගෙන ඉන්න පොළොව කිලෝමීටර් 70ක් උඩට උස් වෙන්න ඕන මෛත්‍රී බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙට. දැන් ජීවිතේ අඩුපාඩුවක් හදාගෙන දහමට ආවේ නැත්තම් ආයෙනම් මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම පිනක් කුසලයක් කරන්න කාලයක්. අඩුපාඩුවක් හදාගන්න කාලයක් නැහැ. මේ මේක නිතර මානසිකාර කරන්න ඕන. මගේ ජීවිතය ඇයි නිකන් ගෙවෙන්න දෙන්න හොඳ නැහැ. ටික කාලේ අපි කොයි වෙලාවෙ මැරිලා යයිද දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය මට අහිමි වෙයි. මානසිකාර කරන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ වචන නිතර අහන්න ඕන. උතුම් අය නිතර ඇසුරු කරන්න ඕන. තුරු වීරිය උපදිනවා. ඔච්චර උපකාරයිද කියලා බලන්න. එතකොට තමයි මේ වීරිය පටන් ගන්න, පාත්තගෙන යන්නේ, අවසානයක් කරා යන්නේ. දැන් බලන්න ඕන එක තෙරුණාංශ නමක් අනාගාමි වෙලා. නාංශ වීරිය අත්හැරියා. ඇයි අනිවාර්ය සුද්ධාවස්සේ උපදිනවනේ. බුදුරජාණන් වහන්සේ ආන සත්පුරුෂ ඇසුර මේ වීර්ය කතාව දේශනා කරනවා. භවයේ පොඩ්ඩක් තිබ්බත් වර්ණනා කරන්නේ කියලා. ඒ තුලින්ම වීර්යය ඇති කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. බලන්නේ වීර්ය කතාව. ඊළඟට තව ඔය ඒ වීර්යය ගැන ගොඩක් විස්තර තියෙනවා. දැන් අපි ගම් ඔන වැද්දෙක් වැද්දෙක් ආරණ්‍යයකට ගිහිල්ලා පැම්පි පාසාවෙන් ආරණ්‍යයේ තියෙන කලවල වතුර නැහැ. වතුර තියෙනවා වැද්දට වතුර පේන්නේ සාතන් වහන්සේ වදාලා බලාපන් ඔබ කරපු කර්මයට මේ ජීවිතේම තියෙන පැම් පේන්නේ මරණින් මත්තේ මොකක් වේවි කියලා හෙවුවා. මොහු බය වුණා. බය වෙලා මේ කිව්ව ස්වාමිනී පැවිදි වෙන්න ඕන. හා පැවිදි වෙන්න කිව්වා. ඔන්න දැන් ආරම්භක ධාතු හරි. ඔන්න වීර්ය පටන් ගන්න මෙයාට ආවා ශක්තිය. ටික කාලයක් යනකොට මෙයා වැද්දෙක් නිසා හිත පිහිටන්නේ සතිපට්ඨාන. ආයෙත් යන්න හිතුණා. ජෝසේ අර තේරුණාන්සි කිව්වා හරි කමන්නේ. යන්න කලින් දැන් ඔබ සාමනීරනේ අමු තර ගොඩක් ගහන්න කිව්වා. ඔයාට පුළුවන් තරමක් ගෙනල්ලා. ඉතින් මෙයා දැන් සිවුරු වරින්ට ළඟයිනේ. හොන්දට මහන්සියලා විශාල අමු දර ගොඩක් ගැහුවා. කිරි බේරෙන වතුර බේරෙන අමු දර ගොඩක්. මහා වැස්සකුත් ඇදහැළුණා. අර රහතන් වහන්සේ කිව්වා පින්වත ඔබ යන නිරේ ඔබට යන්න નિયમિત නිවේ ගිනි අඟුරු පුටක් අඟුරු මේ චුට්ටක් මේ මේ ගිනි ගිනි පුපුරක් අබෑටයක් තරම් ගිනි පුපුරක් මං ගන්නම් කියලා 이르දිහෙන් ඔහු ඉදිරියේම 이르දිහෙන් නිරයෙන් ගිනි පුපුරක් කරන් අර අමු දරගොඩට දැම්මා අර තෙමේ තිබුණ අමු දරගොඩ එක මොහොතෙන් අළු වුණා ඔය එක ගිනි පුපුරක ගින්දර කිව්වා ඔය. ඉතින් ඔබ යන යන ලෝකෙට කැමති නම් ඕන තරම් කැමති. ස්වාමීනි සමාවෙන්න කියලා දන ගැහුවා. සක්මන් කළා. නින්දේයි කියලා පිදුරු වලින් රවුමක් හදාගෙන වතුර යොබල ඔළුවේ තියා ගන්නවා. සක්මනේ වතුර පුරව ගන්නවා. අරහත් වෙටපත් වුණා. දැක්කද සත්පුරුෂ ඇසුර? සත්පුරුෂයාගේ දහම් කතාව. නෝපං වීරිය උපදිනවා. උපන්නා වූ වීරිය වඩා වර්ධනය වෙනවා. සත්පුරුෂ ඇසුර. මේ ලෝකේ බොහෝ දෙනාට බොහෝ දෙනා නෙවෙයි සතුරාට පවා සත්පුරුෂ ඇසුර ලැබීවා. සත්පුරුෂයාගේ දහං කතාව ලැබේවා. සත්පුරුෂයෙකුට ප්‍රණීත දෙයක්. සත්පුරුෂයාගේ කතාව ප්‍රණීත දෙයක්. මේක ලෝක සත්‍යයට ඇසේවා. ලෝක සත්‍යයට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබේවා. සත්පුරුෂය යම් තැනකද එතනම උපත වේවා. ආහවල් දිව්‍ය ලෝකෙද කියන එක නෙමෙයි සත්පුරුෂය ඉන්න තැන. ඊට පස්සේ දේශනා කරනවා නෝපම් පීති සම්බොජ්ජංගේ උපදීන්ත. උපන්නාව පීති සම්බොජ්ජංගේ භාවනාවෙන් වැඩෙන්න මොකක්ද ආහාරය? අත්තිභික්කවේ පීති සම්බොජ්ජං ගත්තානීයා ධම්මා. ප්‍රීති ඇති කරන ධර්මතා තියෙනවා. තත්ත්ව යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒකේ යෝනිසෝ මනසිකාරය කරන්න බහුල වශයෙන්. ඒතර නෝපං ප්‍රීති උපදිනවා උපන්නා වූ ප්‍රීතිය වඩා වර්ධනය වෙගෙන යනවා ප්‍රීතිය ඇති වෙන කරුණ සිහි කරන්න ඕන ඒක තමයි බුදුරජාන් වහන්සේගේ අනන්ත බුදු ගුණ ශ්‍රී සද්ධර්මයේ අනන්ත ධම් ගුණ සහතන් වහන්සේලා මේ මාර්ගයේ වඩපු හැටි උන්වහන්සේලාගේ විමුක්ති සුඛය තමන් දුන්නා වූ දාන ඔය කිසි ප්‍රීතියක් නැතුව ඈලි මෑලි වෙලා නිකන් වික්ෂෝප වෙලා මෝස වෙලා මිනිස්සු ඉන්නවනේ. පොඩ්ඩක් කල්පනා කරන්නකො දුන්න දාන මම මෙහෙම දන් දීලා තිනවා දන් දීලා තිනවා කියලා. විහෙර විහාර වැන්දේවා, බෝධින් වහන්සේලා වැන්දේවා කරපු පින්කම් සිහි කරන්න. සීල් සමාදන් වෙච්ච ඒවා, Taman රකින්න සීලය සිහි කරන්න ඕන. ශිල්පදය තමන්ගෙන් කැඩුනත් රැකුණ සීලය සිහි කරන්න ඕන. සී රැකෙන සීලය සිහි කරන්න ඕන. සිහි කරලා ඒ ප්‍රීතිය ඇති වෙන අරමුණු සිහි කරන්න ඕන. ඒකට තමයි අනුස්සති භාවනා හරියගේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ඡාගානුස්සති ඊළඟට දේවතානුස්සති ඒ වගේ අනුස්සති භාවනා සිහි කරන්න ඕන. ප්‍රීතිය ඇති වෙන අයගේ කතාව, දහම් කතාව අහන්න ඕන. සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. එතන නෝපම් ප්‍රීතිය උපදිනවා, පම් ප්‍රීතිය වඩා වර්ධනය වෙලා යනවා. අනුපකාරක ධර්ම. හේතු නිසා අට ගන්නවා, හේතු නැති වෙන්නේ නැති යනවා. දැන් හිතන්නකෝ මේ වගේ ගුණ ධර්ම සත්පුරුෂයෝ බැහැර කරලා සත්පුරුෂයන්ගේ දහම් කතාව නැතුව මේ ගුණ ධර්ම පුරුදු කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ දැන් මොන පීති පස්සද්දි සම්බුද්ධංගේ කියන්නේ මොකද්ද? මේ කොහොමද උපදින්නේ උපන්නා වූ පස්සද්දි සම්බුද්ධංගේ කොහොමද වඩා වර්ධනේ මොකද්ද ආහාර? අර්ථිවික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කයේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව කියලා මේ පස්සද්ධියක් තියෙනවා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒ සැහැල්ලු වෙන ධර්මතා පිළිබඳ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. එතකොට තමයි නෝපම් පස්සද්ධි උපදින්නේ. උපම් පස්සද්ධි වඩා වර්ධනය පින්වතුනි පස්සද්ධියට හිත සැහැල්ලු කරගන්න හරි උපකාරයි. සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ කයසිත සැහැල්ලු කරන දහම් කතාව. ඊට අනුയോഗ දහම් කතාව. සැහැල්ලුව පිණිස පවතින දහම් කතාව. දැන් අපි කියමුකෝ මහා දුකෙන් ඉන්නකොට අනේ ඔය වගේ දුක් විඳින කී දෙනෙක් ඉන්නවද? කියපු ගමම හිතට සැහැල්ලුවක් එනවනේ. අනිත් අයත් මේ දුක විඳිනවා මම විතරක් නෙවෙයි කියන තැනට සැහැල්ලු වෙනවනේ. මං විතරයි මේ දුක විඳින්නේ කියනට බර එනවනේ. ඒ වචනේම සැහැල්ලු බර උපදිනවනේ. සැහැල්ලු දහං කතාව අහන්න ඕන. Taman සැහැල්ලු කරවන. ඊළඟට තමයි භාවනාවක් කරන්න කියත් අර හොඳට Tamanට සිතකය සැහැල්ලු කරගන්න පුළුවන් තැනක භාවනාවට ඉඳ ගන්න ඕන. ඊට පස්සේ කාලෙන් කාලයට භාවනා කරන ස්ථාන මාරු කරන්න ඕන. ඒ වගේ අර සිතයි කයයි සැහැල්ලු කරන බාහිර කරුණු හදා ගන්න ඕන. ඊළඟට ඒහි එහි යෝනිසෝ මනසකාරය. ඒක නුවණින් යුක්තවම තමයි ඒ කෙරෙහි මනසකාරය පිටවන්නේ. ඔන්න උපදිනවා පස්සද්ධි සම්බොජ්ජංගය. කොහොමද නෝපං සමාධි සම්බොජ්ජංගේ උපදින්නේ? උපන් සමාධි සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙන්නේ. අත්තිබික්කේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං සමත නිමිත්ත සහ අභ්‍යග්ග නිමිත්ත කියන සමත නිමිත්ත කියන්නේ සමාධි නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත කියන්නේ හිත එකඟවන නිමිත්ත සාමාන්‍ය දෙකම ව්‍යවහාරයෙන් සමාන වචන වගේ සමාධි නිමිත්ත ඒකාග්‍රතා නිමිත්ත තත්ත්‍ය යෝනිසෝ මනසිකාර බහුලී කරෝ එය නැවත යෝනිසෝ මනසිකාර කරන්න ඕන නැවත නැවත මේකමයි ආහාරේ නෝපන් සමාධිය උපදින්න උපන් සමාධිය වඩා වර්ධනය කරන්න. ආනාපාන සතියේ මොකද්ද තියෙන නිමිත්ත? සමාධි නිමිත්ත, ඒකාග්‍රතා නිමිත්ත, ආස්වාසේ ප්‍රාස්වාසය. දෙතිස් කුණප කොටාශය තියෙන නිමිත්ත මොකද්ද? අසුබ නිමිත්ත. ඊළඟට ධාතු මනසිකාරයේ තියෙන නිමිත්ත මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු නිමිත්ත. ඊළඟට මේ නව ජීවිතකේ ඒ මලමිණියෙන් ගන්නා වූ ඒ නව ජීවිතක නිමිත්ත ඒක නැවත නැවත මානසිකාර කිරීම තුලින් සමාධිය ඇති වෙනවා. මේකට සත්පුරුෂයන්ගේ දහම් කතාව ඕන. සත්පුරුෂයන්ගේ දහම් කතාව ඕන. සත්පුරුෂයන්ගේ ඇසුර ඕන. ඒ වගේම ඒ ඇසුර කරනවා වගේම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන ඊටාර විරුද්ධව ඒ කියන්නේ Tamanට උපකාරයක් නැති Taman මේ මාර්ගයට සපෝට් එකක් නැති විදිහට කතා බහ කරන අයගේ ඇසුර අයින් කරනවා හිත විසිරවන හිත අවුල් කරන චරිත අයින් කර ගන්නවා මේක ඉතින් මුදකාලා වෙලා ලොකු යුද්ධයක් දීලා තමයි ඉතින් මේ මාර්ගේ වඩාගෙන යන්නේ ඊට පස්සේ ඉතින් හිත හරි වහදා ගන්න මෙහෙම නිවන් මාර්ගයක් වඩන ක්‍රමයක් තියෙනවනේ කියලා මේ සත්බොජ්ජංග. අපි අහපු ගමන්ම නම් ළමයිගේ සත්බොජ්ජංගය යනු කොමක්ද? සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා තමයි විභාගෙ ලිව්වේ මාත්. හරියට ආපු ගමන් බොජ්ජංග ආ අපි ඕන තරමක් දානවා. අපි බොජ්ජංග දානවා. ලොක්කෝ වගේ කතා කළා. නමුත් මේ මේ අපි ඒක හිත පහදා ගන්න ඒවා ඉගෙන ගන්න උඩ තමයි තේරෙන්නේ. මේව මහා කුසල් නේව. මහා පුරුෂය ස්පර්ශ කරපු දේවල් නේව කියලා. දැන් තමයි තේරෙන්නේ. ඒව දැන් තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට වාසනාවක් මේ වහන්න ලැබෙන එක. ඊළඟට පින්වතුනි උපේක්ඛා සම්බොජ්ජංගයේ නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්නේ ඊළඟට උපන්නා වූ සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණුවෙන්ටත් ආහාර තියෙනවා අත්‍යවික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගාඨානීයා ධම්මා තත් යෝනිසෝ මාසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස් උපාදාය නූපං උපේක්ඛා සම්බුද්ධංගේ උපදීන්ටත් උපන්නා උපේක්ඛා සම්බුද්ධංගේ වඩා වර්ධනය වෙන්නටත් උපකාරයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ උපේක්ඛා සම්බුද්ධංගේ ඇතිවෙන කරුණු තියෙනවා. ඒක යෝනිසෝමනස්කාර කරන්න. සත්පුරුෂ ඇසුර ඒ සත්පුරුෂයන්ගෙන් උපේක්ෂා මානසිකාරය ඇති කරගන්න ඇහෙන දහම් කතාව. දැන් ඉස්සර තියෙනවා වීරිය අඩුයි නම් ඒ ගරුත්‍රාණයේ ශබ්‍රාමචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා වීරිය ඇති වෙන දහම් කතාව අහනවා. දැන් මෙතන උපේක්ඛාව ඇති වෙන දහම් කතාව අහන්නේ. මේ වෙලාවේ බුදුගුණ දම් ගුණ සංගුණ අහන්නේ මෙයා. මෙයා අහන්නේ උපේක්ඛා සම්බොධ්‍යංගය ඇති වෙන එක. එතකොට මේ විදිහට උපේක්ඛා සම්බොජ්ජංගය ගැන ඒ සත්පුරුෂ ඇසුර දහම් කතාව උපේක්ෂාව ඇතිවන නිමිති මෙයා මනසිකාර කරනවා ආන්නේ තුලින් උපදිනවා උපේක්ඛා සම්බොජ්ජංගේ තියෙන උපේක්ඛා සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙනවා හේතුඵල ධමයක් කියලා දැන් තේරෙනවා සත්පුරුෂ ඇසුර සත්පුරුෂයාගේ දහම් කතාව කොච්චර වටිනවද කියලා තේරෙනවද? තමා තුළ සසරේ පිනෙන් උපදිච්ච යෝනිසමනසකාරයේ තමාට නිවනට කොච්චර උපකාරයිද කියලා තේරෙනවද? දැන් තියෙන්නේ මේ උපකාරක ධර්මයන්ගේ දුර්වලතාවය. උපකාරක ධර්ම අඩුවෙන් ලැබෙන්නේ. සමාජ බාහිරින් ලැබෙනවා ඇතුළේ යෝනිසමනසකාරය නෑ. ඒකයි මේ තියෙන අරුබුද. ඉතින් ඒ නිසා ඕන්න අද මේ හෝරාවේ හැටියට දහම් කරුණු ටිකක් කියලා දුන්නා. ඉතින් මේ සත්බොජ්ජංගයෝ හටගන්න හැටි සත්බොජ්ජංග වලට ආහාර වෙන කරුණු තමයි අද අපි ඉගෙන ගත්තේ. තවත් බොජ්ජංග ගැන ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේවා අහන්න ලැබෙනවා දුර්ලභයි. ඒ නිසා අපි කාතුලත් මේ උතුම් සත්බොධංග ධර්මියෝ වැඩිම පිණිස දියුණු වීම පිණිස මේ දහම් කතාව උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා